අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං ජරා මරණන්ති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ පසුගිය සති කීපයේදී සාකච්ඡා කළා මහා හත්ති පදෝපම සූත්‍රය ඒ මහා හත්ති පදෝපම සූත්‍රය සාරිපුත්ත මහරතන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයක් විශේෂයෙන්ම අපිට පරිසෞපාදය ගැන යම්කිසි ඉඟියක් එම සූත්‍රය තුල හොඳින් අන්තර්ගත වෙලා තියෙනවා මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා යම්සි කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන තියෙනවා නම් ඒ කියන්නේ පරිසම්පාදය අවබෝධ කරගෙන තියෙනවා යම්සි කෙනෙක් පරිසම්පාදය අවබෝධ කරගෙන තියෙනවා නම් ඒ තැනත්තා ධර්මය අවබෝධ කරගෙන තියෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ එක්තරා වටිනා ධර්ම කොටාසයක් තමයි පරිසම්පාදය. ඉතින් ඒක දැන ගැනීම, ඒක ප්‍රත්‍යක්ෂ කර ගැනීම එක අතකින් સિદ્ધાંતමය වශයෙන් එයින් ඔබට ගිහිල්ලා විශේෂයෙන්ම ප්‍රායෝගිකව මේක දැන ගැනීම තේරුම් ගැනීම අතිශය වැදගත් කාරණාවක් වෙනවා. එතකොට මේ ඊළඟ අවස්ථාවේදී දැන් අද අපි ඉස්සරහින් තියාගත්ත සූත්‍රය හම්බ වෙනවා අபிසමය සංයුත්තේ සංයුත්ත නිකායේ. ඉතින් ඒකට නම දීලා තියෙන්නේ නල කලාප සූත්‍රය කියලා. ඉතින් එක්තරා අවස්ථාවකදී සාරිපුත්ත මහරතන් වහන්සේයි කොට්ටිත මහරතන් වහන්සේ වැඩ වාසය කරනවා බරණැස් නුවර ඉසිපතනාරාමේ. මේ පින්තුන් දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ පස්වග මහන්නුන් අරභයා ප්‍රථම ධර්ම ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වෙත් මේ ඉසිපතනේ මිගදායේ. ඉතින් එතනම තමයි දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේ මේ වෙනකොට වැඩ කරන්න. මේ වෙලාවේදී මහා කොට්ටිත මහරතන් වහන්සේ මේ සාරිපුත්ත මහරතන් වහන්සේ ගාවට පැමිණිලා ප්‍රශ්නයක් අහනවා. ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා මහා කොට්ටිතෝ ආයස්මන්තං සාරිපුත්තං ඒ තදවෝච. එතකොට මේ උන්වහන්සේලා දෙන මාතර ඇතිවෙච්ච සාකච්ඡා ගණනාවක් අපිට සූත්‍ර පිටකය තුලදී හම්බ වෙනවා. තව උදාහරණයක් මතක් කරනවා නම් මහා වේදල්ල සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගත වෙලා තියෙනවා මේ මහා වේදල්ල සූත්‍රයේදී මහා කොට්ටිත මහරතන් වහන්සේ ඊටාම ගැඹුරු ප්‍රශ්න රාශියක් විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් විපස්සනාවට අදාළ කරුණු රාශියක් සාරිපුත්ත මහරතන් වහන්සේගෙන් විමසනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ධර්ම සාකච්ඡාමය වශයෙන් අපිට යම්කිසි ගුරුහරුකමක් දෙන්න මේ රහතන් වහන්සේලා කටයුතු කරලා තියෙනවා. මොකද කොට්ටිත මහරතන් වහන්සේ කියන්නේ එසේ මෙසේ තැනැත්තෙක් නෙමෙයි. මේ විශේෂයෙන්ම විශ්ලේෂණය හා සම්බන්ධයෙන් අගතම්පත් මහරහතන් වහන්සේ කෙනෙක් තමයි කොට්ටිත මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඒතර උන්වහන්සේ මේ නොදැන අහනව නෙමෙයි. හැබැයි මේ සාකච්ඡාවට පිටින් ඉඳන් සම්බන්ධ වෙන තවත් බොහෝ පිරිසක් ඉන්නවා. මුන්වහන්සේලාගේ සාකච්ඡාව අනුගමනය කරන එකෙන් ගුරුහරුකම් ලබා ගන්න, මඟ පෙන්වීමක් ලබා ගන්න තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා කොට්ටිත මහරහතන් වහන්සේ ඒ අපිට වරදින්න පුළුවන් තැන්, ඊටාම සියුම් තැන් පැටලෙන තැන් සියල්ල සාරිපුත්තු සායනාසයෙන් අහහා අපිට විසඳලා දෙනවා. ඒ නිසා මෙතෙන්දී අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කොට්ටිත මහතන් වහන්සේ නොදැන අහනවා නෙමෙයි. නමුත් අර ධර්ම ගර්භීරත්වය මතු කරලා දෙන්න මේ ධර්මයේ තියෙන බොහොම දුෂ්කර අමාරු අවබෝධ කරගන්න දුරවබෝධ තැන් මේ අපිට වටහලා දෙන්න ඉදිරිපත් කරපු සාකච්ඡාමය වශයෙන් ඉදිරිපත් කරපු කොටසක් වශයෙන් මේක අඳුර ගන්න පුළුවන්. දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් කොට්ටිත මහරතන් වහන්සේ අහන ප්‍රශ්නය. ඉතින් ඒක පටන් අරන් තියෙන්නේ මේ ජරා මරණ කියන තැනින්. දැන් මේ පින්වතුන් දන්නවා පරිසම්පාදයේ අපි පටන් ගන්නවා අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතනං අපි ඔහොම කියාගෙන යනවා ඕක අපි කටපාඩම් කරන් ඉන්නවා. ඉතින් එතකොට පරිසම්පාදයේ අංග 12 එකිනෙකට එකක් ඒ ගැට ගැහිලා තියෙන හැටි අපි උඟක් දෙනෙක් අහලා තියෙනවා. ඒතර ඒකෙත් අවසානයේට අපිට හම් වෙන්නේ මෙන්න මේ ජරා මරණ කියන කොටස. ජරා මරණ දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ කියලා ඉතින් අපි ওই විදිහට අහලා තියෙනවා. එහෙමත් නැත්නම් මේ දුක ගොඩ නැගෙන ආකාරය. පරිසම්පාදයේ අවසාන කෙලවරේ තියෙන අංගයෙන් තමයි ඇත්තටම දැන් මේ මහා කොට්ටිත මහරතන් වහන්සේ ප්‍රශ්නය අහන්නේ සයන් කතන් ජරා මරණම්. එතකොට මේ ජරා මරණ කියන එක තමා විසින්ම කරන ලද්දක්ද? තමා විසින්ම ඇති කරගන්නා ලද්දක්ද? ජරා මරණ කියන එක. පරංකතං ජරා මරණ. එහෙමත් නැත්නම් මේ ජරා මරණ කියන එක වෙනත් කෙනෙක් විසින් කරන ලද්දක්ද? සයං කතංච පරංකතංච ජරා මරණ. එහෙමත් නැත්නම් මේ තමා විසිනුත් කරලා අනුන් විසිනුත් කරලා මේ දෙකමද මේ ජරා මරණ කියන එක. එහෙමත් නැත්නම් උදාහු අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං ජරා මරණ. තමන් කරලත් නෙමෙයි අනුන් කරලත් නෙමෙයි මේක ඉබේ ආකාස්මිකව එක පාරටම හටගත්ත ඉබේ හටගත්ත දෙයක්ද මේ ජරා මරණ කියන එක. දැන් ඇතම් කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් මේ ජරා මරණ සම්බන්ධයෙන් ඇයි මෙහෙම අහන්නේ කියලා. දැන් ඕක ප්‍රායෝගිකවත් අපිටත් හිතෙන්න පුළුවන්. සමහරවිට අපි දුක් දුකටපත් වෙලා ඉඳද්දි ලෙඩකට දුකකට බඳුන් වෙලා ඉඳද්දි අපිට හිතෙන්න පුළුවන් මේ ලෙඩේට හේතුව කවුරු හරි කෙනෙක් කරපු මාක් හරි අකටයුත්තක්ද ඒගොල්ලෝ කරපු මාක් හරි හානියක්ද කොඩි විනයක්ද ඔහොම ඉතින් අපේ ඔළුවට එන්න පුළුවන්. තමන් මරණයට වැටෙන්න ඔන්න මෙන්න කළා ඉඳද්දි සමහරට මේ වෙන කෙනෙක් කරපු දෙයක්ද මේක? එහෙම කියලා හිතෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙමත් නැත්නම් මේ මරණයට හේතුව මගේම තියෙන මේ කර්මය දැන් ගෙවිලා ගිහිල්ලාද එහෙමත් හිතෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ හේතු අපිට හිතට එන්න පුළුවන්. අපි ජරාවටපත් වෙලා, ලෙඩ වෙලා, දුකටපත් වෙලා මරණාසන්නව ඉන්නකොට ඉතින් මේ හේතු අපිට හිතෙන්න පුළුවන්. ඊට පස්සේ මරණයටපත් වුණාට පස්සෙත් ඉතින් අපේ ඥාතීන් හිතවතුන් අර හේතුව නිසයි ආමරුනේ මේ හේතුව නිසයි ආමරුනේ. ඊට පස්සේ වෛද්‍යවරු කියන්න පුළුවන් මේ මේ අහවල් රෝගේ නිසයි ආමරුනේ කියලා ඉතින් ওই විදිහට ඉතින් විවිධ හේතු කියන්න පුළුවන්. ඉතින් එතකොට මේ හේතු මේ අනුන්ගේ බලපෑමෙන් ඇතිවෙච්ච හේතුද මගේම බලපෑම නිසා ඇතිවෙච්ච හේතුද මේ දෙගොල්ලන්ගේම බලපෑම නිසා ඇතිවෙච්ච හේතුද එහෙමත් නැත්නම් මේ එකක්වත් නෙමෙයි මේක ඉබේම හටගත්ත දෙයක්ද කියන ප්‍රශ්නය ඉතින් එකwidehatකින් හරි ප්‍රායෝගිකයි. and ඒකේ ඒකේ උත්තරෙත් අපිට දැනගන්නත් වටිනවා. දැන් මේ විදිහට ප්‍රශ්නය අහුවට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා නකෝ ආවසෝ කොට්ටිත සයන් කතන් ජරා මරණ. කොට්ටිත මේ ජරා මරණය කියන එක තමා විසින් කරන ගන්නා ලද්දක් නෙමෙයි. අනුන් විසින් කර ගන්නා ලද්දකුත් නෙමෙයි. Taman විසිනුත් අනුන් විසිනුත් කරගන්නා ලද්දකුත් නෙමෙයි. ඒ වගේමයි ඒක හේතුවකින් තොරව ඉබේ හටගත් එකකුත් නෙමෙයි. අදිච්ච සමුප්පන්න කියලා කියන්නේ ඉබේ හට ගන්නවා කියන එක ඉබේ හටගත් එකකුත් නෙමෙයි. අපිච්ච ජාතිපච්චයා ජරා මරණ. මේකට හේතුව තමයි ජාතිය. මේකට හේතුව තමයි ඉපදීම. ඒතර මෙන්න ඉපදුනා නම් අනිවාර්යෙන් මේ ජරා මරණ හරහා යා යුතුයම වෙනවා. ඉතින් ඒක අපිට ඉපදිලා ජරා මරණ වලින් වෙන්වීමක්, ඉපදිලා ජරා මරණ මගහැර යාමක්, ඉපදිලා ජරා මරණ වලටපත් නොවි සිටීමක්, බඳුන් නොවි සිටීමක්, එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉපදුනා නම් අනිවාර්යයෙන්ම ජරා මරණ උරුමයි කියන එක තමයි එහෙනම් අපිට තේරුම් ගන්න තියෙන්නේ. එතන මේක ටිකක් අපිට එකපාරටම හිතා ගන්නත් අමාරුයි. මොකද මේ ජරා මරණ අපි උනන්දු වෙන්නේ ජරා මරණ ඉවත් කරගන්න. අපිට ඉපදීම සම්බන්ධයෙන් අපිට ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඉපදිලා ඉන්නේ මේ මේ ලෝකයේ එළිය බලලා තියෙන්නේ. විවිධ කටයුතු වල දැන් අපි නිරත වෙනවා. පුළුවන් හැබැයි මේ එන ලෙඩ ටික වළක්ව ගන්න, එන රෝග ටික වළක්ව ගන්න, ජරාවටපත් වීම, වයසට යෑම වළක්ව ගන්න, තව ටිකක් වැඩි වැඩියෙන් ජීවත් වෙන්න, මරණයත් පුළුවන් නම් නවත්ත ගන්න. ඉතින් ඔහොම තමයි අපේ සාමාන්‍ය දැක්ම තියෙන්නේ. ජරා මරණ වලින් තොර ඉපදීමක්. නමුත් මෙතන සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්ලා දෙන්නේ අනිවාර්යයෙන්ම ජරා මරණයට හේතුව ඉපදීමයි ඉපදීම තිබුණා නම් ඉපදුනා නම් ජරා මරණ කියන එක අනිවාර්යෙන් අපි කරා එනවා ඒක වළක්ව ගන්න විදිහක් නැහැ. දැන් එතකොට ඊළඟට මේ උත්තරේ දුන්නාට පස්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේගේ නැවතත් කොට්ටිද මහරතන් වහන්සේ ඊළඟ අංගය ගැන අහනවා. දැන් මේ ಜಾති කියන එක නැත්තම් ඉපදීම කියන එක ඒක ඇත්තටම හේතුනේ කොහොමද? ඒක මේ තමා නිසා වෙච්ච දෙයක්ද? අනුන් නිසා වෙච්ච දෙයක්ද? එහෙමත් නැත්නම් තමනුයි අනුනුයි දෙගොල්ලොම නිසා වෙච්ච දෙයක්ද? එහෙමත් නැත්නම් මේක ඉබේ හටගත්ත දෙයක්ද? ඔන්න ඔය ප්‍රශ්නේ ඊළඟට අහනවා. ඉතින් අපිට හිතෙන්න පුළුවන් මේ ඉපදුනේ ඉතින් අම්මයි තාත්තයි නිසා, ඉපදුනේ මගේ කර්මය නිසා, ඉපදුනේ මම නිවන් දැක්කේ නැති නිසා. ඒ විදිහට අපිට මම මුල් කරගෙන, අනුන් මුල් කරගෙන අපිට මේකේ යම් යම් පැති හිතන්න ඉඩ තියෙනවා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා භවපච්චයා ජාති භවය මුල් වෙලා තමයි ජාතිය හටගත්තේ කියලා. අපි භව තණ්හාවක් මුල් කරගෙන අපි ඉදිරි දැක්මක් අතීතයේ පැවැත්තුවා. භව තණ්හාවකින් අපිව ඇදගෙන ගියා. ඊළඟට මරණ මොහොතේදීත් අපි යම් දෙයක් උපාදාන කරගෙන ඊට පස්සේ ඔන්න යම් භවයක යම් තලයක අපි උපත ලැබුවා. මනුෂ්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකයක වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකයක වෙන්න පුළුවන්, අපායක වෙන්න පුළුවන්. ඉතින් ඒතකොට මේ වගේ විවිධ තල භව තත්ත්ව දැන් ගැට ගැහිලා තියෙනවා. ඉතින් අපේ කර්මානුරූප ඉතින් මෙහෙම ඉපදීමක් දැන් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ භව තත්ත්වයක් ගොඩනගාගෙන තිබීම මෙන්න මේ ජාතිය පිණිස හේතු වෙනවා කියලා. ඒතර භවයයි මේ ජාතියට හේතුව කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ පින්වතුන්ට දැන් හිතා ගන්න පුළුවන් දැන් මේ යන රටාව ඒතර කොට්ටිදෙන මහතන් වහන්සේ ඊළඟට අහන්නේ එහෙමනම් මේ භවයට හේතුව මොකද්ද? භවය කියන එක මම තනාගත්ත දෙයක්ද? අනුන් තනපු දෙයක්ද? මමයි අනුනුයි දෙගොල්ලොම තනපු දෙයක්ද? එහෙමත් නැත්නම් ඒක ඉබේ හටගත්ත දෙයක්ද? එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඒ කාරණා හතරම ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ පැහැදිලි කරනවා උපාදාන පත්‍ය භවෝ උපාදාන නිසයි භවයක් සකස් වුනේ. අපේ හිත ගිහිල්ලා බැඳුණා යම් දෙයක. අපේ හිත ගිහිලා උපාදාන කළා. අපේ හිත ගිහිලා දැඩිව ග්‍රහණය කළා. අපේ හිත ගිහිලා බැහැගත්තා. ඔන්නේ උපාදාන වීම නිසා තමයි ඊළඟට මෙන්න මේ භව තත්ත්වයක් පහළ වුණේ කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට කොට්ටිත මහ රහතන් වහන්සේ අහනවා එහෙනම් උපාදානයට හේතුව මොකක්ද? උපාදානය කියන එක තමා සකස් කරගත් එකක්ද? තමා හට තමා තුලින් හටගත් එකක්ද? එහෙම නැත්නම් අනුන් කරපු දෙයක්ද, තමනුත් අනුනුත් කරපු දෙයක්ද? ඊළඟට එහෙමත් නැත්නම් මේක ඊබේ හටගත්ත දෙයක්ද? මේ ප්‍රශ්නය අහුවාට පස්සේ ඒ කාරණා හතරම ප්‍රතික්ෂේප කළා සාරිපුත්ත මහරතන් වහන්සේ පැහැදිලි කරනවා තණ්හාව නිසායි උපාදානය පහළ වුනේ. තණ්හාවයි හේතුව උපාදානයට. ඊට පස්සේ නැවතත් කොට්ටිත මහතන් වහන්සේ අහනවා එහෙනම් තණ්හාවට හේතුව මොකද්ද? තණ්හාව ඇවිල්ලා මම හදාගත් එකක්ද? අනුන් හදාගත් එකක්ද? තමනුත් අනනුත් දෙගොල්ලම හදපු එකක්ද එහෙම නැත්නම් ඉබේ හටගත් එකක්ද මේ තණ්හාව කියන්නේ. ඉතින් ඒ කාරණා හතරම ප්‍රතික්ෂේප කරන සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු සපයනවා තණ්හාව කියන එක වේදනාව මුල් වෙලයි හටගන්නේ කියලා. වේදනාපච්චය තණ්හා. විශේෂයෙන්ම සුඛ වේදනාවක් පහළ වුණාම ඉතින් අපිට ඒකට ඇල්මක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා, බැඳීමක් ඇති වෙනවා, ඒක ඉල්ලනවා, තණ්හාව පහළ වෙනවා. දුක් වේදනාවක් පහළ වුණාම ඒකෙන් ඉවත් වෙන්න දඟලනවා, ඒක එපා කියනවා, ඒකට එපා වෙන්න උවමනාවක්, ආසාවක් ඇති වෙනවා, අපි සැප ප්‍රාර්ථනා කරනවා. එතරම් තියෙනවා තණ්හාවක්. ඒ නිසා මේ කොයි පැත්ත බැලුවත් සැප වේදනා, දුක් වේදනා පැත්තෙන් විශේෂයෙන්ම අපේ හිත තුළ ආසාව ගොඩනගෙනවා. නම් මෙන්න මේ වේදනාව මූලික වෙනවා තණ්හාව පහළ වෙනවා. ඊට පස්සේ කොට්ටිත මහතන් වහන්සේ අහනවා එතකොට වේදනාවට වේදනාවට හේතුව මොකක්ද? වේදනාව ඇවිල්ලා මම හදාගත් එකක්ද අනුන් හදපු එකක්ද මමත් අනුනුත් හදපු එකක්ද එහෙමත් නැත්නම් මේක ඉබේ පහළ වෙච්ච එකක්ද වේදනාව. ඉතින් ඒකට පිළිතුරු දෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ වේදනාවට හේතුව ස්පර්ශයයි කියලා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව පහළ වෙන්නේ. ඊළඟට ස්පර්ශයට හේතුව මොකක්ද? ස්පර්ශය මම හදපු එකක්ද අනුන් හදපු එකක්ද දෙගොල්ලම හදපු එකක්ද නැත්නම් ඉබේ පහළ වෙච්ච එකක්ද? ස්පර්ශය සිද්ධ වෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒකට පිළිතුරු දෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ස්පර්ශය කියන එක මම හදපු එකක්, අනුන් හදපු එකක්, දෙගොල්ලම හදපු එකක්, ඉබේ හදගත්ත එකක් නෙමෙයි. ස්පර්ශය සිද්ධ වෙන්න නම් සලායතන අවශ්‍යයි. ආයතන 6 අවශ්‍යයි. ආයතන 6 මූලික වෙලා තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ආයතන 6 තමයි ප්‍රධානම හේතුව. ඔන්න ඒ කාරණාව පැහැදිලි කරනවා. ඊට පස්සේ ඊළඟට අහනවා මොකද්ද මේ ආයතන 6ට හේතුව? ආයතන 6 සක්‍රිය වෙන්න ආයතන 6 ක්‍රියාත්මක වෙන්න එයාට වමනා කරන ජවය කොහොමද සපයන්නේ? මොකද්ද ඒකට හේතුව? ඒක මම කරන දෙයක්ද? අනුන් කරන දෙයක්ද? මමත් අනුනුත් කරන දෙයක්ද? එහෙමත් නැත්නම් මේක ඉබේ හටගත්ත දෙයක්ද? සලායතන වලට හේතුව විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා නාම රූප තමයි සලායතන වලට හේතුව. දැන් නාම රූප දැන් ඊළඟට ඔන්න අපිට හම්බ වෙනවා නාම රූප ප්‍රත්‍යයෙන් තමයි සලායතන පහළ වෙන්නේ කියලා. හේතු වශයෙන් ඉදිරිපත් කරන්නේ නාම රූප. දැන් මේ පින්වතුන්ට පොඩ්ඩක් මතක ඇති නාම රූප කියන එක සාරිපුත්ත මහරහතන් වහන්සේම අපිට පැහැදිලි කරලා දුන්නා සම්මා දිට්ඨි සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ මොනවද නාම කියන්නේ මොනවද රූප කියන්නේ නාම කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා පැහැදිලි කරලා දුන්නා රූප කියන්නේ මෙතෙන්දී ඒ භෞතික පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත වලින් උකහාගත්ත රූප සංඥාවක් කියලා පැහැදිලි කරලා දුන්නා. එතකොට මෙන්න මේ පටිසමුපාදය තුල පෙන්නන අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මෙන්න මේ නාම රූප తত্ত্বය අපි හිත ඇතුලෙන් කල්පනා කරලා බලනවා. නැත්නම් හිත තුල ක්‍රියාත්මක වෙන ආකාරය කල්පනා කරලා බලුවාම පැහැදිලි කරගත්තාම එතන තියෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ මූලික චෛතසික ස්වභාවයන් ඒවා මේ වෙලාවේදී අරමුණු කරලා තියෙන්නේ අපි කලින් දැකපු අහපු දැනගත්තු නැත්නම් අතගාපු ස්පර්ශ කරපු ඒ යම්කිසි භෞතික රූපයක සංඥාවක් හිතන්න අපි යම්සි රූපයක් දැකලා තුණා අපි සතියකට කලින් කොහේ හරි ගියා ඒ ගිහිල්ලා ඊටාම දැකුම් කළු දර්ශනයක් දැක්කා ඒක අපේ හොඳට හිතට කාවැදුනා අපි සමහර විට ඒකේ ඡායාරූපයකුත් ගත්තා දැන් අපි සතියක් විතර ගත වෙලා නමුත් දැන් අපිට ඒ රූපය නැවතත් අපේ හිතට එනවා. චිත්ත රූපයක් වශයෙන් දැන් පහළ වෙනවා. ඒතර මෙතන චිත්ත රූපේ පමණක් නෙමෙයි ඒ රූපේ කියලා ගත්තොත් එතන සංඥා කියන කොටස ඔන්න දැන් අපිට පැහැදිලි. එතකොට මේ දැකපු රූපයේ යම්කිසි සංඥාවක්. ඒකෙන් ගත්ත යම්කිසි නිමිත්තක්. ඒකේ හැඩතල, ඒකේ වර්ණ සටහන්. එතකොට මේ ටික ඔක්කොම දැන් අපේ හිතේ ඇඳිලා තියෙන. අර හිතන්න අපේ හිත කියන්නේ කැන්වස් එකක් කියලා. හිත කියන්නේ නිකන් සුදු පාට කඩදාසියක් කියලා. ඒ සුදු පාට කඩදාසිය දැන් මේ චිත්‍රය ඇඳෙනවා. ඒ චිත්‍රය තුළ යම් සංඥාවක් දැන් නිමිති ටිකක් ඒකේ හැඩයක් ඒකේ වර්ණයක් දැන් ඔන්න නිරූපණය වෙනවා. ඒතර මේකත් එක්ක අපේ හිතේ ඔන්න ඇති වෙනවා එක්තරා අන්දමක සතුටක් දුකක් මොකක් හරි ඇති වෙනවා. මේක දර්ශනීය දෙයක් නම් අපි කැමති දෙයක් නම් ඔන්න හිතට හිතට පොඩි ගැම්මක් එනවා හිතට පොඩි ප්‍රමෝදයක් එනවා සතුටක් එනවා ප්‍රීතියක් එනවා ඔන්න ඔය ඕක එහෙනම් වේදනා කොටස අපිට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ සමහරට මේකට දැන් අපේ හිතේ කැමැත්තක් ආසාවක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක ආයි පොඩ්ඩක් මට බලන්න යන්න තියනවා නම් කියලා ආයි හිතේ සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. ඒතර මේ පැත්තෙන් අපිට යම් චේතනාවක් නැවතත් මේ පහළ වෙච්ච අරමුණ මුල් කරගෙන හිතේ නැවත ගොඩනගෙන්න පුළුවන්. ඒතර චේතනා පැත්තක් දැන් ක්‍රියාත්මක වෙන්න, සක්‍රිය වෙන්න පටන් ගන්නවා. චේතනා කොටස අවදි වෙනවා. එතකොට දැන් මේ අරමුණේ තමයි හිත ස්පර්ශ වෙලා තියෙන්නේ. මේ පහළ වෙච්ච චිත්ත රූපය තමයි දැන් හිත හඳුනගෙන තියෙන්නේ. හඳුනගෙන තියෙන්නේ. දැන් එතකොට එතනින් අපිට කියන්න පුළුවන් ස්පර්ශයේ කොටසත් සිද්ධ වෙලා. ඊට පස්සේ මෙතෙන්ට තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. අනිකුත් දේවල් දැන් වලට නෙමෙයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. මෙතෙන් තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. මානසික කාර්යයක් මෙතෙන්ට අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතර මෙන්න මේ නාම රූප කොටස් දෙක එකිනෙක බැඳිලා ක්‍රියාත්මක වෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේ වෙලාවේ වැඩ කරන්නේ අර අපි කලින් දැකපු ඒ දර්ශනය මුල් වෙලා දැන් ඔන්න නාම රූපය අපේ හිත ඇතුලේ සක්‍රියව මේ වෙලාවේ ක්‍රියාත්මකයි එතකොට අපේ තිරය තුළ මෙන්න මේ දර්ශනය දැන් හොඳට නිරූපණය වෙනවා ඊට පස්සේ දැන් සාරිපුත් මහරතන් වහන්සේකින් කොට්ටිත මහරතන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා මොකද්ද මෙන්න මේ නාම රූපයට හේතුව? සයන්කතං නාම රූපං පරංකතං නාම රූපං සයන්කතංච පරංකතංච නාම රූපං උදාහු අසයන්කාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං නාම රූපං නාම රූපයට හේතුව මොකද්ද? මේකට හේතුව වශයෙන් ඊළඟට කොටි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා විඥාන පත්‍යා නාම රූපං විඥාණය තමයි නාම රූපයට හේතුව. ඒතර අපේ හිතේ දැනගන්නා ස්වභාවයක් තියෙනවා. ඒ දැනගන්නා ස්වභාවය තමයි මෙන්න මේ නාම රූපෙට හේතුව. ඊළඟට තව ඊටාම් වටිනා ප්‍රශ්නයක් දැන් ඊළඟ මට්ටමේදී අහනවා හොට්ටිත මහරතන් වහන්සේ විඥාණයට හේතුව මොකක්ද? දැන් විඥාණයට හේතුව වශයෙන් නැවතත් සාරිපුත්‍ර සායනාසේ උත්තරයක් දෙනවා විඥාණයට හේතුව නාම රූපය කියලා. දැන් අපිට හිතෙන්න පුළුවන් විඥාණයට හේතුව හරිනම් කියන්න තිබුණේ සංස්කාරණි කියලා. මොකද අපි අහලා තියෙන්නේ එහෙම. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ඔහොම තමයි අපි අහලා තිබුණේ. දැන් මෙතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා විඥාණයට හේතුව නාම රූපයි කියලා. දැන් ඔන්න ඔය කාරණාව දැන් තව ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඒ තියෙන ඒ අන්තර් සම්බන්ධතාවය තව හොඳට පැහැදිලි කරන්නත් අවශ්‍යයි. ඒ නිසා කොට්ටේද මහරහතන් වහන්සේ ඔන්න දැන් දිගට දිගට අහන එක නවත්තලා දැන් මේ කියපු පිටිදොර සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න අහනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා නාම රූපෙට හේතුව මොකද්ද කියලා අහුවාම විඥානයයි කියලා. විඥාණයට මොකද්ද කියලා අහුවාම හේතුව නාම රූපයි කියනවා. ඉතින් මම කොහොමද දැන් මේක තේරුම් ගන්නෙ? මොකද මෙතෙක් ආවේ එහෙම එකක් නැහැ. උදාහරණයක් වශයෙන් අපි කියමු තණ්හාවට හේතුව මොකද්ද කියලා අහුවාම වේදනාව කියලා. වේදනාවට මොකද්ද කියලා හේතුව අහුවාම මොන ස්පර්ශය කියලා. ස්පර්ශයට මොකද්ද හේතුව කියලා වහම සලායතනෙ කිව්වා. සලායතනෙ මොකද්ද හේතුව කියලා වහම නාම රූපේ කිව්වා. නාම රූපෙට මොකද්ද හේතුව කියලා වහම විඥානය කිව්වා. හැබැයි දැන් විඥාණයට මොකද්ද හේතුව කියලා වහම නාම රූපයි කියලා. ඉතින් මෙතන තියෙන 아무තු පැටලවිල්ල. ඉතින් මට මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඔන්න ඔන්න අවස්ථාවේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ නල කලාප උපමාව ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක තමයි මේ සූත්‍රයේ නමත් යෙදලා තියෙන ඉතාම වටිනා උපමාවක්. මෙතෙන්දී සාරිපුත්ත මහරතන් වහන්සේ ඉදිරිපත් කරනවා හිතන්නලු මේ බට බට කෝටු මිටි දෙකක්. අපි දන්නවා බට මුණ බට තියෙනවා. ඔය සාමාන්‍යයෙන් සරුංගල් හදන්න එහෙම පාවිච්චි කරනවා. නැත්තම් අපි හිතමු ගෙවල් හදන්න පාවිච්චි කරනවා. ඒ වගේම විවිධාකාර ගෘහ භාණ්ඩ හදන්න පාවිච්චි කරනවා. මත නැත්තම් තවත් જાතියේ බට තියෙනවා. ඔය මේ වෙසක් කූඩු එහෙම හදන්න පාවිච්චි කරනවා. ඒ වගේ විවිධ බට જાති තියෙනවා. ඉතින් ඔය බට වර්ග වල විශේෂත්වය තමයි ඇතුළ හිස්. ඇතුළ හිස් එළියේ විතරක් නිකන් පොත්තක් තියෙනවා. ඉතින් ඒ ටික අපි හිතමු කපලා ගොඩක් විදිහට බැන්දොත් නැත්තම් මිටියක් විදිහට බැන්දොත් ඉතින් අපි දන්නවා මේ මිටිය කිව්වහම එතන එකක් නෙමෙයි. එතන බට කෝටු මිටියක්. ඉතින් සමානලාට හුඟක් දෙනෙක් ඕක පාවිච්චි කරනවා දර වශයෙන්. ඉන්ධනයක් වශයෙන් පාවිච්චි කරනවා. කැලේට ගිහිල්ලා බටකොටු මිටි කපලා ඉතින් දර පිනිස ඉන්ධන පිනිස අරගෙන එනවා. ඉතින් හැබැයි මේ අවස්ථාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන මෙහෙම බටකොටු මිටි දෙකක් තියෙනවා. බටකොටු කපලා ඉවරලා එකට ගැට ගහලා මිටි දෙකක් තියෙනවා. මේ මිටි මිටි දෙක සමබරව තියාගන්න මොකද්ද කරන්නේ? එකකට අනෙක් එක හේතු කරනවා. ඒතර එකක් හේතු වෙලා තියෙන අනිත් එකේ. ඒ නිසා අපිට තේරෙනවා දැන් මේ එකක් හරියේ වැටුනොත් අනිත් එකත් වැටෙනවා. මොකද එකක් මත අනිත් එක යැපිලයි තියෙන්නේ. වම් පැත්තේ තියෙන බටකොටු මිටිය දකුණු පැත්තේ තියෙන බටකොටු මිටියට හේතු වෙලා. දකුණු පැත්තේ එක වමයකට හේතු වෙලා වමේක ඇද්දොත් දකුණත් වැටෙනවා දකුණ ඇද්දොත් වමත් වැටෙනවා. ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔන්නය උදාහරණය ඔන්න උපමාව ඉදිරිපත් කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන මෙන්න මේ වගේ තමයි නාම රූප ප්‍රත්‍යා විඥානං විඥාන ප්‍රත්‍යා නාම රූපං නාම රූපයට හේතුව විඥාණයයි විඥාණයට හේතුව නාම රූපයයි කියලා. අතෙන්දිත් අර බටකොටු මිටි වලින් එකක් ඇද්දොත් අනිත් එක ඇදලා වැටෙනවා වගේ මෙතෙන්දිත් යම් වෙලාවකදී නාම රූපය නිෂේධනය වුණොත් නාම රූපය නිරෝධ වුණොත් විඥාණයත් වැටෙනවා. විඥාණයට පවතින හැකියාවකුත් නැහැ. විඥාණය වැටුනොත් විඥාණය නිරුද්ධ වුණොත් නාම රූපයත් වැටෙනවා. ඒ නිසා මෙතන තියෙනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක්. මෙන්න මේ කාරණාව අතිශය වැදගත් කාරණාවක්. ඒ වගේමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන උපමාවත් අතිශය වැදගත් උපමාවක්. ඇයි මේ බටකොටු මිටි දෙකක්ම මේකට යොදාගත්තේ? ඉතින් අපිට හිතන්න පුළුවන් එක පැත්තකින් දැන් මේ විඥාන කිව්වහම නාම රූප කිව්වහම මේවා දිගට තනි අරමුණක් විදිහට නැත්නම් තනි වස්තුවක් විදිහට තියෙන ඒක ඝන දෙයක් නෙමෙයි. මේ විඥාන කියලා ගත්තාම ඒක ඇතුළෙත් ගන්න කියලා ඇතුළේ සාරයක් හරයක් අරටුවක් නැහැ. නාම රූප කියලා ගත්තත් ඒකේ ඇතුළේ හරයක් අරටුවක් ගන්න කියලා සාරයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ වටකොටු මිටිවලට මේ විඥාන සහ නාම රූප උපමා කිරීම ඒකාතකින් ධර්මානුකූල වශයෙන් අතිශය ගැළපෙනවා. මොකද මේ එකකවත් සාරයක් ඇත්තේ නැහැ. ඒක එකක්වත් ආත්මයක් ඇත්තේ නැහැ. ඇතුලේ ගන්න කියලා හරයක් ඇත්තෙත් නැහැ. අරටුවක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අරටුවක් නැති, සාරයක් ඇතුලේ නැති මේ බටකොටු මේ විඥාන වලට නාම රූප වලට උපමා කිරීම අතිශය වැදගත්. මේක එක පැත්තක්. ඒ වගේම ඇයි මෙතන මිටියක් ගත්තේ? බටකොටු මිටියක් ගත්තේ ඇයි? එක කොටුවක් ගන්න නැතුව, එක බටකොටුවක් අනිත් බටකොටුට හේතු කරලා තියනවා කියලා කියන්නේ නැතුව ඇයි මිටියක් ගත්තේ? ඒකත් ඊටාම වටනවා. දැන් අපි දන්නවා බුදුරජාන් වහන්සේ විස්තර කරන ස්කන්ධ පැත්තෙන් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා මේ ස්කන්ධ වශයෙන් පැහැදිලි කරනවා. ඇයි මේ ස්කන්ධ කියන්නේ? ස්කන්ධ කියන්නේ ගොඩවල්. ඒතර මෙතන එකක් නෙමෙයි සමූහයක් තියෙන්නේ. විඥානස්කන්ධය ගාව මෙතන විඥාන සමූහයක්. වේදනා ස්කන්ධය ගාව වේදනා සමූහයක්. රූපස්කන්ධය ගාව රූප සමූහයක්. අතීතේ පහළ වෙච්ච රූප, අනාගතේ පහළ වෙන රූප, දැන් පහළ වෙන රූප. ඊළඟට රළුයි කියලා සලකන රූප, සූක්ෂමයි කියලා සලකන රූප, ඇතුළතයි කියලා සලකන රූප, බාහිරයි කියලා සලකන රූප, ප්‍රණීතයි කියලා සලකන රූප, ගොරෝසුයි කියලා සලකන රූප, ළඟ තියෙන රූප, දුර තියෙන රූප. ඉතින් මේ විදිහට ඊටාම පුළුල් පරාසයක මේ රූපස්කන්ධය විහිදිලා යනවා. ඒතර මේ තනි රූපයක් ගැන නෙමෙයි කතා කරන්නේ. මේ සියලු රූප විවිධ ආකාරයේ රූප සමූහයක්. තමයි මෙතන මේ රූපස්කන්ධය කියන්නේ. දැන් මෙතන විඥාන නාම රූප කියන එකත් එතකොට සාරිපුත්‍ර සාහිණාසය නිරූපණය කරන්නේ මෙතන සමූහයකින්. ඒතර විඥානය කියන්නේ තනි විඥානයක් එක මොහොතක ඇති වෙලා පැය ගානක් තිබිලා අවසන් වෙනවා නෙමෙයි. මේවාස් බොහොම ෂණභංගුරයි ඇතිව නැතුව යනවා. ඊට පස්සේ තව විඥාන පහළ වෙනවා. තව විඥාන පහළ වෙනවා. තවත් විඥාන පහළ වෙනවා. ඒතර ඒක පිහිටාගෙන ඉන්නේ නාම රූපවල. නාම රූපත් ඇතිව නැතුව යනවා. නාම රූපත් ඇතිව නැතුව යනවා. නාම රූපත් ඇතිව නැතුව යනවා. ඒතර මෙතන මේ සමූහයක් එක දිගට ක්‍රියාත්මක වීමක් තියෙන්නේ නැතුව එක දිගට පැවැත්මක් නෙමෙයි ඇතිව නැතිව යම් ක්‍රියාවලියක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මට හිතෙනවා මෙන්න මේ හැඟීම අපිට දෙන්න ස්කන්ධයක තියෙන හැඟීම අපිට දෙන්න සමූහයක ක්‍රියාකාරීත්වය අපේ හිතට කාවත් ගන්න සාරිපුත්‍ර සාහිණාංශය මෙන්න මේ ගෝටු මිටියක් කියන එක ගෙන හැරපෑවා කියලා. ඒතර විඥාන සමූහයක්, නාම රූප සමූහයක්, ඒතර මෙතන මේ සමූහ ක්‍රියාකාරීත්වයක් තමයි දිගට ක්‍රියාත්මක වෙන්නේ. එක එකක් ගත්තොත් බොහොම දුර්වලයි. ඇතුලේ ගන්න සාරයක් නැහැ. එක එකක් යහුසුලෝ ඇතිව නැතුව යනවා. නමුත් මේක දාමයක් වශයෙන් නැවත නැවත සිද්ධ වෙනකොට අපිට මේක නිකන් පැවැත්මක් පිළිබඳ ව්‍යාජ ප්‍රතිරූපයක් ඇති වෙනවා. ඒතර මේක දැන් හොඳට එහෙමනම් පැහැදිලි කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් මේකට ඊටාම සතුටු වෙනවා කොට්ටිත මහරහතන් වහන්සේ. අච්චරියං ආවසෝ සාරිපුත්ත. අබ්බූතං ආවසෝ සාරිපුත්ත. යාව සුභාසිතංච සුභාස සුභාසිතංචිදං ආයස්මතා සාරිපුත්තේන. ඉදංචපන මයං ආයස්මතෝ සාරිපුත්තස්ස සුභාසිතං ඉමේහි චත්ති චත්තිසාය වත්තුහි අනුමෝදාම. එතකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ සුභාෂිතය මේ පැහැදිලි කිරීම කොට්ටිත මහතන් වහන්සේ අනුමෝදන් වෙනවා විතරක් නෙමෙයි ස්තුති කරනවා 36 ආකාරයකින්. මේ 36 ආකාරය නැවතත් උන්වහන්සේ පෙළගස්වන්නේ පටිච්චසමුපාදය මුල් කරගෙන. දැන් අපි මේ ආපු කතාවේ අපිව නැවතුණා ඇත්තටම මේ විඥාන කියන කොටසෙන්. සලා මේ මේ සංස්කාර ගැන අවිද්‍යාව ගැන මේකේ සඳහනක් උන්නේ හැබැයි ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේ මුළු සම්බන්ධය නොදැනීමම තමයි අවිද්‍යාව. මෙහෙම සම්බන්ධයක් තියෙනවා විශේෂයෙන්ම මේ විඥාන නාම රූප අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේවා ගැන අපිට කිසි අවබෝධයක් නැහැ. ඒතරම තියෙනවා ලොකු අවිද්‍යාවක්. මේ අවිද්‍යාව මූනික වෙලා අපි සංස්කරණ කරන්න පෙළඹෙනවා. අපි දකින දේ සංස්කරණය කරනවා. ඇහෙන දේ සංස්කරණය කරනවා. නාසයට, දිවට, කයට දැනෙන දේ සංස්කරණය කරනවා. හිතට එන අරමුණු අපි සංස්කරණය කරනවා. ඒවට ආතක් බලාගෙන යන්න අපි ඉඩ සලස්සන්නේ අපි ඇතුළේ ඉඳගෙන දඟලනවා. අපි ඇතුළේ ඉඳගෙන සංස්කරණ කරනවා. අපි ඒකට අත පොවනවා. එතකොට ඒ අවිද්‍යා සහිත පසුබිම තුර අපිට සැනසීමක් නැහැ. අපිට නිකන් ඉන්න බෑ. අපිට පාඩුවේ ඉන්න බෑ. අපිට ශාන්තව ඉන්න බෑ. අපි නිතරම නලියනවා. අපි නිතරම දඟලනවා. අපි නිතරම මේකට අත දානවා. අපි නිතරම මේකේ සංස්කරණ කරනවා, මේක වෙනස් කරන්න හදනවා, කෑලි මූට්ටු කරනවා. මේක ලස්සන කරන්න හදනවා. ඉතින් මේ විදිහට අපි සංස්කරණ රාශියක් කරන්න පෙළඹෙනවා. ඒ බඳු පරිසරයක විඥාණයට හොඳට ඉඩක් ලැබෙනවා. නාම රූප වලට ක්‍රියාත්මක වෙන හොඳට ඉඩක් ලැබෙනවා. ඒතර මෙන්න මේ මුළු ප්‍රවාහයට හොඳ ඉඩ කඩ පසුබිම සකස් වෙනවා මේ අවිද්‍යාව මුල් කරගෙන අපි ඒ කරන සංස්කරණ හරහා. දැන් එතකොට අපි දන්න ඒ පටිසමුපාද අංග මුල් කරගත්ත ඒ ධාමයේ ඇත්තටම අංග 12ක් තියෙනවා. අවිද්‍යාව ඊළඟට සංස්කාර, විඥාන, නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ. මේ විදිහට අංග 12ක් එනවා. දැන් සාරි මේ කොට්ටිත මහරහතන් වහන්සේ දැන් අපිට කාරණාවක් කියලා දෙනවා. ජරා මරණස්ස චේ ආවසෝ බික්කු නිම්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේසේති ධම්ම කතිකෝ බික්කූති අලං වචනාය. ඉතින් යම්ස කෙනෙක් මේ ජරා මරණ සම්බන්ධයෙන් නිබ්බිදාවක් විරාගයක් නිරෝධයක් පහළ වීම සඳහා එන ජරා මරණ සම්බන්ධයෙන් යථා ස්වභාවය පැහැදිලි කරනවා කවුරු හරි. ජරා මරණයට නොඇලීමක් ඇති වෙන විදිහට ධර්මයක් දේශනා කරනවා. ජරා මරණ නිරුද්ධ කිරීම හා සම්බන්ධ ධර්මයක් දේශනා කරනවා. ජරා මරණ වලට නැවත නැවතපත් නොවී ඉඳීම සඳහා උනන්දු කිරීමක් ධර්මදේශනාවක් ඉදිරිපත් කරනවා නම් එතකොට මේ කොට්ටිත මහරතන් වහන්සේ කියනවා ඒ භික්ෂුන් වහන්සේ ඒ තැනැත්තා අනිවාර්යම ධර්ම කතිකයෙක්. ධර්ම කතික කියන වචනය ඒ තැනැත්තාට ගැලපෙනවා සුදුසුයි. ඊළඟට එපමණකින් නොනවති මේ ජරා මරණ කෙරෙහි නිබ්බිදා විරාග නිරෝධ පිනිස පටිපන්නෝ ඒ සඳහා යා ප්‍රතිපදාවක් පුරනවා නම් දැන් මේ කියනවා විතරක් නෙමෙයි කියන දේ කරනවා යා. ඒ ජරා මරණ දුරු කරගන්න, ජරා මරණ වලින් හිත ඈත් කරගන්න, ජරා මරණ සඳහා තව නිබ්බිදාව වැඩෙන්න, ඒ සඳහා වමනා කරන තව තව නුවණක් දිනු කරනවා, ප්‍රතිපදාවක් එයා වඩනවා. ඒ බඳු ප්‍රතිපදාවක හැසිරෙනවා. ඒ බඳු මාර්ගයක ගමන් කරනවා. අන්න එහෙනම් එයා අර කීමට පමණක් සීමා වෙලා නැහැ. දේශනා කිරීමට පමණක් සීමා වෙලා නැහැ. එයා ඒ ප්‍රතිපදාවේ යෙදී කටයුතු කරනවා. එහෙමනම් ධම්මානුධම්ම පටිපන්නෝ භික්ඛූති අලං වචනාය. එයාට කියන්න වටිනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවට පැමිණි කෙනෙක් ඒක පුරණ කෙනෙක්. ඒ දහම අනුව පිළිවෙත් පුරණ තැනැත්තෙක් තමයි ඒ ස්වාමින් වහන්සේ. ඒ තැනැත්තා. ඒ යෝගාවචරයා. ප්‍රේදවනි කාරණාව. ඊට පස්සේ කොට්ටිත මහරතන් වහන්සේ ඇඳිලි කරනවා දැන් එහෙම ප්‍රතිපදාවක් පුරලා යම්ස කෙනෙක්ට පුළුවන් වුණා නම් මේ නිබ්බිදා විරාගා විරාගයේ Nirodhaය අවබෝධ කරගෙන ඒකෙන් විමුක්ත වෙන්න. ඒකෙන් නිදහස් වෙන්න. දැන් එයා ජරා මරණ වලින් නිදහස්. ඒ බඳු ජරා මරණ වලින් නිදහස් වීමක් දැන් එයා සාක්ෂාත් කරගෙන තියනවා නම්. එහෙනම් කියනවා ditta ධම්ම නිබ්බානප්පත්තු. ditu දැනීමේම නිවනටපත් වූ කෙනෙක්. මේ වර්තමාන වශයෙන්ම මේ භවයේදීම නිවන් සාක්ෂාත් කළ තැනැත්තෙක්. ඒ කියන්නේ රහත් වෙච්ච කෙනෙක්. ඒ නිසා ditta ධම්ම නිබ්බානප්පත්තෝ කියන මේ වචනය ගැලපෙනවා සුදුසුයි ඒතනත්තාට කියන්න. මොකද එයා කියනවා විතරක් නෙමෙයි කියලා කරලා ඒ තුලින් සාක්ෂාත් කරණයකටපත් වෙලා. ප්‍රතිපදාවක් අනුගමනය කරා ඒ අනුගමනය කරව ප්‍රතිපදාව හරහා දැන් එයාට සාක්ෂාත් කරගන්න පුළුවන් නම් මේ ජරා මරණ වලින් නිදහස් වීමක්. එයා නැවත ජරා මරණ වලටපත් නොවෙන්න ක්‍රමයක් හදාගෙන තියෙනවා. මේවා නිකන් කීමට සීමා කරගෙන නැහැ. එයා සම්පූර්ණයෙන්ම ජරා මරණ වලින් නිදහස් වෙලා තියෙනවා. මේ භවයේදී ජරා මරණ වලටපත් වෙන්න පුළුවන් හැබැයි ඊළඟ භවයක් නැහැ. මේ ගත කරන්නේ අවසාන භවය. රහතන් වහන්සේ සම්බන්ධයෙන් දේශනා කරන්නේ භාගතුන් වහන්සේ ඒකයි. කීනාසවෝ අන්තිම දේහධාරී. මේ රහතන් වහන්සේ කියන්නේ ආශ්‍රව ශේකර ශේකලහල සම්පූර්ණම ආශ්‍රවයන් දුරු කරපු අන්තිම දේහධාරී. මේ අවසාන දේහය තමයි අවසාන ජීවිතය අවසාන ආත්ම භාවය තමයි ගත කරන්නේ. නැවත ඉපදීමක් නැහැ. නැවත ජරාවට නැවත පරණයටපත් වීමක් නැහැ. මේ විදිහට දැන් කොට්ටිද මහරතන් වහන්සේ දිගට කියාගෙන එනවා ඒ අනිකුත් කාරණා සම්බන්ධෙනුත්. යම්ස කෙනෙක් උපත සම්බන්ධයෙන්, ಜಾති සම්බන්ධයෙන් මේ විදිහට ධර්මයක් දේශනා කරනවා. උපත උපතේ තියෙන ආදීනව පෙන්ලා තිනවා නම්, ජාතියේ තියෙන ආදීනව පෙන්ලා දෙනවා නම්, ඒ සඳහා නිබ්බිදාවක්, විරාගයක් ඇතිවීම සඳහා කාරණා පැහැදිලි කරලා දෙනවා නම්, අන්න එයා එහෙනම් ධර්ම කතිකේ. ඒ බඳු ප්‍රතිපදාවක් වඩනවා නම් එයා ධම්මානුධම්ම පටිපන්නෝ කියලා කියන්න සුදුසු ධර්මානුධර්ම ප්‍රතිපදාවකට පිවිසිච්ච කෙනෙක්. ඒ මාර්ගයේ වඩන කෙනෙක්, මාර්ගයේ යන කෙනෙක්. යම්ස කෙනෙක් ඒක අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන සම්පූර්ණයෙන්ම දැන් ඉපදීමෙන් නිදහස් නම් එයා මෙලෝ වශයෙන්ම නිවන් සාක්ෂාත් කළ කෙනෙක්. ඉතින් මේ විදිහට ජාතිය ගැන ඊට පස්සේ භවය ගැන ඊට පස්සේ උපාදාන ගැන ඊට පස්සේ තණ්හාව ගැන ඊට පස්සේ වේදනාව ගැන ඊට පස්සේ සලායතන ගැන ස්පර්ශය ගැන ඊට පස්සේ සලායතන ගැන නාම රූප ගැන විඥාන ගැන සංස්කාර ගැන අවිද්‍යාව ගැන. මේ හැම එකක් එකක් අපි දන්න කාරණා සම්බන්ධයෙන් මහා කොට්ටිත මහරතන් වහන්සේ කියන මේ එක එකක් ගාන යම්ස කෙනෙක් අර විදිහට නිබ්බිදාවක් විරාගයක් නිරෝධයක් පිණිස ධර්මයක් දේශනා කරනවා නම් එයා ධර්ම කතිකේ. ඒ බඳු ප්‍රතිපදාවක් එයා වඩනවා නම් එයා ධර්මානුධර්ම ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්. ඒ බඳු ප්‍රතිපදාවක් වඩලා ඒ ඒ අංගයෙන් නිදහස් වෙලා වාසය කරන්න පුළුවන් නම් විමුක්ත වෙලා වාසය කරන්න පුළුවන් නම් මේ ගැට ගැසීම් කරන්නතෝ වාසය කරන්න පුළුවන් නම් නිදහසේ හිත පවත්වන්න පුළුවන් නම් උපාදාන වලින් තොරව හිත පවත්වන්න පුළුවන් නම් කිසිම අවිද්‍යාවක් නැතුව සංස්කරණ වලින් තොරව සංස්කාර සමනය කරගෙන හිත පවත්වන්න පුළුවන් නම් ditta dhamma nibbanappattu මෙලොව වශයෙන් නිවන සාක්ෂාත් කළ තැනැත්තෙක්. ඒ නිසා පින්වත්නි මේ කාරණා හරි ප්‍රායෝගිකව අපිට තේරෙනවා. ඒතකොට මේක නිකන් කියලා විතරක් හරියන්නේ කරන්නත් ඕනේ. කරලා ඒක සාක්ෂාත් කරන්නත් ඕනේ. ඒතර මේ කාරණාව එතකොට භාගතුන් වහන්සේත් තමන් වහන්සේ අවබෝධ කරගත්ත හැටි දේශනා කරපු සූත්‍ර තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් තවත් අභිසමය සංයුත්තේම එනවා නගර සූත්‍රය කියලා සූත්‍රයක්. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේත් කොහොමද මේ බුදු වෙන්න කලින් මේ කාරණා අවබෝධ කරගත්තේ? ඒ පිළිබඳ විවරණයක් එනවා. උන්වහන්සේත් අර විදිහටම කල්පනා කරපු ආකාරය. මොකද්ද මේ ජරා මරණයට හේතුව? මොකද්ද මේ ජාතියට හේතුව? මොකද්ද මේ භවයට හේතුව භවය ඊට පස්සේ උපාදානයට හේතුව මොකද්ද? ඉතින් මෙහෙම අර ආපස්සට ආපස්සට හොඳට යෝනිසෝ මානසිකාරය යොදපු හැටි උන්වහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ මෙන්න මේ සංදිස්ථානෙට උන්වහන්සේත් පැමිණෙනවා. අර විඥාන නාම රූප සංදිස්ථානෙට භාගතුන් වහන්සේත් පැමිණෙනවා. ඉතින් එතෙන්දී භාගතුන් වහන්සේත් සඳහන් කරනවා දැන් මේ මොකද්ද නාම රූපයට හේතුව? ඉතින් එතකොට තේරුණා මට නාම රූපයට හේතුව විඥානයයි. විඥානේකෝ සති නාම රූපං හෝති. විඥාන පත්‍යා නාම රූපං. විඥානේ ඇති කලෙහි තමයි නාම රූපය ඇති වෙන්නේ, පවතින්න පුළුවන්. විඥානේ හට ගැනීමත් සමග තමයි නාම රූපය හටගන්නේ. විඥාන පත්‍යා නාම රූපං. එතකොට එහෙනම් විඥානේ තමයි හේතුව නාම රූපයට. ඒ වගේමයි මේ පින්වුන්ට මතක ඇති මෙතන විශේෂයෙන්ම මතක් කරගත යුතු ඒ පටිච්චසමුපාද න්‍යාය පටිසමුපාද ධර්මතාව. එහෙමත් නැත්නම් අපි කියන ඉදප්පච්චේතාව. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදං නහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය ඇති කලෙහි මෙය වෙයි, මෙය ඉපදීමත් සමග මෙයත් උපදී. මෙය නැති කලෙහි මෙය නොවේ. මේ නිරුද්ධ වී යාමත් සමග මෙයත් නිරුද්ධ වී යයි. ඔන්න ඔය સિદ્ધාන්තය අතිශය වැදගත්. මේ સિદ્ધාන්තය තෘප්ත කරන මේ સિદ્ધාන්තයට ඇතුළත් කරන්න පුළුවන් සාධක තමයි මේ සියලු පටිසමුප්පන්න ධර්ම. අවිද්‍යාව කියන එක, සංස්කාර කියන එක, විඥාන කියන එක, නාම රූප කියන එක, අතර මෙන්න මේ යුගල යුගල යුගල ගත්තාම මේ સિદ્ધාන්තය හොඳට තෘප්ත කරනවා. අවිද්‍යාව ඇති කලෙහි සංස්කාර වෙත් කියන්න පුළුවන්. අවිද්‍යාවේ පහළ වීමත් සමග අවිද්‍යාවේ හට ගැනීමත් සමග සංස්කාරات හට ගන්නවා. ඊට පස්සේ අවිද්‍යාව නැත්තම් ඒ තුල තියෙන අවබෝධයක් සහිතව කටයුතු කරනවා නම් එහෙනම් සංස්කාර පහළ වෙන විදිහක් නැහැ. අවිද්‍යාව නිරුද්ධ වී යාමත් සමග සංස්කාරات නිරුද්ධ වී යනවා. තේන අපි නුවණ දියුණු කරන්න දියුණු කරන්න විපස්සනාවක් වඩන්න වඩන්න අපේ හිත ඇතුලේ කෙරෙන සංස්කරණ එන්නෙන් අඩු වෙන්න ඕනේ. අපේ හිත සංසිඳෙන්න ඕනේ. අපේ හිත නිවෙන්න ඕනේ. අපේ හිත සැහැල්ලු වෙන්න ඕනේ. අපේ හිත නතර වෙන්න ඕනේ. හිතේ කියවිලි අඩු වෙන්න ඕන. හිත ප්‍රපංච කිරීම අඩු වෙන්න ඕන. දැක්කට දැක්ක දේ අල්ලගෙන දඟලන්න නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඇහුණට ඇහුණ දේ අල්ලගෙන ප්‍රපංච නොකර ඉන්න පුළුවන් වෙන්න ඕනේ. නාසයට දිවට කයට යමක් දැනුණට ඒ දැනෙච්ච දේ එක්ක පැටලෙන්න යන්න නැතුව හිතේ තිබිච්ච සාමකාමී ගතිය, හිතේ තිබිච්ච සංසුන් ගතිය, හිතේ තිබිච්ච නොබැඳුණු ගතිය පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මනසට අරමුණක් ආවත් ඒ ඔස්සේ දිගට හිත හිතා හිත හිතා යන්නේ නැතිව ඒ අරමුණ ආව හැටියටම හිමීට යන්න දීලා හිත බේර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් යනවා අපිට තේරෙනවා මේ අපි තුල නුවණ වැඩෙන්න වැඩෙන්න විපස්සනාවක් වැඩෙන්න වැඩෙන්න අවබෝධයක් දියුණු වෙන්න දියුණු වෙන්න හිතේ සංසිඳීමක් හිතේ සැහැල්ලුවක් හිතේ පැහැදිලි බවක් හිතේ නිවීමක් හිතේ තැම්පත් බවක් අපිට පොඩ පොඩ දැනෙන්න ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ නගර සූත්‍රයේදී පැහැදිලි කරනවා උන්වහන්සේත් අර යෝනිසෝ මනසිකාරයේ යොදාගෙන ඇවිල්ලා මේ කරුණෝ වටහා ගන්න අවස්ථාවේදී උන්වහන්සේට තේරුණා මොකද්ද මේ විඥාණයට හේතුව නාම රූපයට හේතුව නාම රූපයට හේතුව විඥාණය කියලා වැටහුණා ඊට පස්සේ අර සම්දිස්ථානේ උන්වහන්සේට දැන් ඔන්න අහු වෙනවා කිම්හු කිම්හි නුකෝ සති විඥානං හෝති කිම් පච්චා විඥානಂತಿ මොකද්ද මේ විඥාණයට හේතුව මොකක් ඇති කලින්ද විඥානය පහළ වෙන්නේ. ඉතින් එතෙන්දෙත් උන්වහන්සේ කියනවා නාම රූපේ කෝ සති විඥානං හෝති නාම රූපච්ඡා විඥානಂತಿ. ඒතර විඥාණයට හේතුව නාම රූපයයි කියලා උන්වහන්සේ මෙතෙන්දී අවබෝධ කරගන්නවා. පච්චුදා වත්තති කෝ ඉදං විඥානං නාම රූපම් හා න පරං ගච්ඡති. ඒතර මේ ආපස්සට හැරිලා එනවා විඥාණයෙන් මේ නාම රූපය. ඒ කියන්නේ විඥාණය නාම රූපයේ ඔබ්බට යන්නේ නැහැ. විඥානේ පැටලෙනවා නාම රූපේ. විඥානය නිදහස් වෙන්නේ නැහැ. විඥානය ගිහිල්ලා පිහිට ගන්නවා නාම රූපය තුල. හරි මෙහෙම විඥානය නාම රූපයක පිහිටා ගත්තාම ඔන්න උපතක් පහළ වෙනවා. මෙතන ඔන්න දිය බලල්ලක් හට ගන්නවා. නැත්තම් දිය සුලියක් හට ගන්නවා. මෙතන කෙනෙක් හට ගන්නවා. පුජ්‍යලයක් හට ගන්නවා. ගැම්මක් හට ගන්නවා. ජවයක් හට ගන්නවා. දැන් එයාට ඉතින් එතන ඉන්න බෑ, තනියෙන් ඉන්න බෑ. දැන් එයා දඟලනවා. එයාගේ සලායතන ක්‍රියාත්මක වෙන්න ගන්නවා. දුවනවා, පනිනවා, කතා කරනවා, කෑ ගහනවා, කනවා, බොනවා. එතකොට මේ ඔක්කොම අර නාම රූප විඥාන ඒ දාමයෙන් නැත්නම් ඒ සුලියෙන් කරපු Java කැවීම සලායතන දක්වා විහිද යනවා, ස්පර්ශ සිද්ධ වෙනවා. ඊළඟට වේදනා පහළ වෙනවා ඒවට ආයි තණ්හා ඇති වෙනවා ඒවා උපාදාන කරගන්නවා භව තත්ත්වයක් තනාගෙන අලුත් ලෝකයක උපදිනවා දැන් ඒ උපත භුක්ති විඳිනවා ඉතින් මේක එතකොට අපේ එදිනදා ජීවිතයේ අත්දකින යම් සංසිද්ධියක් තණ්හා මූලික කරගත්ත, උපාදාන කරගත්ත යම් සංසිද්ධියක් මේ අනුව අපිට පැහැදිලි වෙනවා. මොකද්ද මෙතනදී වෙන්නේ කියලා. ඒ වගේමයි අපි ජීවිතයක් ලබලා ගිය ජීවිතයක අපි මිය ගිහිල්ලා අලුත් ජීවිතයක් ලැබුවාට පස්සේ අලුත් භව තත්ත්වයක් ලැබුවාට පස්සේ එතන සිද්ධ වෙන ක්‍රියාවලියත් සෑහෙන දුරකට මේ ක්‍රියා මේ පරිසම්පාදයෙන් පැහැදිලි වෙනවා. ඒතර අර ඇතිවෙත්තේ Java කැවීම මේ භවයෙන් අවසන් වෙන්නේ නැතුව මේක තව දිගට යන්නත් පුළුවන්. ඊළඟ භවයත් කරාත් යනවා. එතෙන්දිත් අපි මේ ක්‍රියාවලියම නැවත නැවත කරනවා. මේ Java කැවීමමයි කරන්නේ. විඥානයේ නාම රූප නාම රූපයක පටලවාගෙනමයි ඉන්නේ. අපේ හිත කිසිසේත්ම පැහැදිලි බව හරි අඩුයි. හිතේ ඉඩ කඩ හරි අඩුයි. හිතේ පිරිසුදු බව හරි අඩුයි. ඒ වෙනුවට අපේ හිත සංඥා වලින් පිරීලා, සිතුවිලි වලින් පිරීලා, ප්‍රපංච වලින් පිරීලා, අපි ඇති කරගත්ත උපකල්පන වලින් පිරීලා, හිතා ගැනීම් වලින් පිරීලා, හිත ඇතුලේ සංඥා පොදි බැඳගෙන තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. මේ විඥාන නාම රූප දෙකට පෝෂණයම තමයි ලැබෙන්නේ. ඒ දෙන්නට ගැට ගැහෙන්නම ඉඩ දීලා තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් ඒ තාක් ඉතින් අපිට සංසාරේ දුවන්න සිද්ධ වෙනවා. සංසාරයත් පුරාවට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අවබෝධය ආවට පස්සේ බුදුරජාන් වහන්සේ උදම්මනනවා සමුදයෝ සමුදයෝති කෝ මේ භික්කවේ. පුබ්බේ අන්නුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. භාගතුන් වහන්සේ මේ ලෝකේ හටගන්නා ආකාරය මේ දුක හටගන්නා ආකාරය මේ දුක සකස් වෙන පෙළ ගැහෙන ආකාරය අවබෝධ වුණාම උන්වහන්සේ උදම්මනනවා මෙන්න මේ මට සමුදය තේරුණා මේ මුළු ගොඩනැගීම දුක ගොඩනැගීම දුක පෙළ ගැසීම දුකේ හට ගැනීම මට ඔන්න තේරුණා කියලා බුදුරජාන් වහන්සේ පුදුමාකාර විදිහට තමන්ට ධර්ම ඇහැ පහළ වෙච්ච හැටි ප්‍රඥා පහළ වෙච්ච හැටි විද්‍යාව පහළ වෙච්ච හැටි ආලෝකය පහළ වෙච්ච හැටි ප්‍රකාශ කරනවා ඊට පස්සේ මේ නගර සූත්‍රයේම අනිත් පැත්තත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මොකක් නැත්තන්ද මේ නාම මේ ජරා මරණ ඉවත් වෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒකට හේතු වශයෙන් ඉදිරිපත් කරපු ඒ ಜಾති නැත්තම් තමයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ. ಜಾති නිරුද්ධ වුණා නම් ඔන්න ජරා මරණ නිරුද්ධයි. ಜಾති නිරුද්ධ කරගන්න මොකද්ද පුළුවන් වෙන්නේ? එහෙනම් එතෙන්දී අ උපාදාන නිරුද්ධ නම් ಜಾති නිරුද්ධයි. ඒ වගේ තණ්හා නිරුද්ධ නම් උපාදාන නිරුද්ධයි. වේදනා නිරුද්ධ නම් තණ්හා නිරුද්ධයි. ඊළඟට ස්පර්ශය නිරුද්ධ නම් වේදනා නිරුද්ධයි. ඊළඟට සලායතන නිරුද්ධ නම් වේදනා නිරුද්ධයි. සලායතන නැතුව මේ ස්පර්ශයක් පහළ වෙන්න බෑ. සලායතන නිරුද්ධ නම් ස්පර්ශ නිරුද්ධයි. නාම රූප නිරුද්ධ නම් සලායතනත් නිරුද්ධයි. ඒ වගේමයි නාම රූපෙට හේතුව විඥාන විඥාන නිරුද්ධ නම් නාම රූප නිරුද්ධයි. ඊළඟට විඥාණයට හේතුව නාම රූප නාම රූප නිරුද්ධ නම් විඥානත් නිරුද්ධයි. ඉතින් එතකොට මෙන්න මේ සම්දිස්ථානයේ නැවතත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නගර සූත්‍රයේදී දැන් යම් අවස්ථාවක අපිට පුළුවන් නම් නාම රූප නිරුද්ධ කරගන්න එහෙනම් විඥාන නිරුද්ධ වෙනවා විඥාන නිරුද්ධ වුණා නම් නාම රූප නිරුද්ධ වෙනවා මේ ඊළඟට නාම රූප මත යැපෙන සලායතනට නිරුද්ධ වෙනවා සලායතන මත යැපෙන ස්පර්ශයත් නිරුද්ධ වෙනවා. ස්පර්ශ මත යැපෙන වේදනාවත් නිරුද්ධ වෙනවා. වේදනාව මත යැපෙන තණ්හාවත් නිරුද්ධ වෙනවා. තණ්හාව මත යැපෙන උපාදානත් නිරුද්ධ වෙනවා. උපාදාන මත යැපෙන භව තත්වයක් නිරුද්ධ වෙනවා භව තත්වයක් තනා ගන්න විදිහක් නැහැ එහෙනම් දැන් ඉපදීමත් නිරුද්ධයි ජරා මරණත් නිරුද්ධයි. ඒතර මේ සම්පූර්ණ දුක නිරුද්ධලා යනවා. නිරෝධෝ නිරෝධෝති කෝ මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු අනුනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. ඒ නිසා බුදුරයන් වහන්සේ සතුට ප්‍රකාශ කරනවා මට ඔන්න නිරෝධයක් වැටහුණා. නිරෝධයක් සාක්ෂාත් වුණා. දුකක් හටගන්නේ නැහැ දැන්. දුකක් හටගන්නේ නැතුව හිත පවත්ව ගන්න මට ක්‍රමය තේරුණා. විඥාන නිරුද්ධයි නාම රූප නිරුද්ධයි. හිත පැහැදිලි හිත කොහෙවත් පිහිටාගෙන නැහැ. නාම රූපයක් මත විඥානය පිහිටාගෙන නැහැ. ඒතර මෙන්න මේ විඥානය අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මෙතන කතා කරන්නේ මේ පතිත්‍ිත විඥානයක්. අරමුණක් තුළ පිහිටාගත් විඥානයක්. අරමුණක් තුළ පටලවාගත් විඥානයක්. අවිද්‍යාවෙන් දෙයක් තියෙනවා කියලා හිතාගෙන කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන මම ඉන්නවා කියලා හිතාගෙන අවිද්‍යාව මූලික වෙලා සකස් කිරීම සිද්ධ වෙලා නාම රූපයක පටලවාගත්ත විඥානය ගැන තමයි මේ කතා කරන්නේ. ඒ විඥානය දැන් ඔන්න නිරුද්ධ වුණා. ඒ බඳු විඥානයක් නැහැ. පිහිටාගත්ත විඥානයක් නැහැ. බැතරින් අදහස් වෙන්නේ මේ තැනත්තා මිය ගියා කියලා. දැන්තර ධහමේ පැහැදිලි කරන්න දැන් තියෙන යාගේ විඥාන తত্ত্বය නොපිහිටි විඥාන తত্ত্বයක්. අපපතිත්‍ිත විඥානයක් කියලා කියනවා. ඒ වගේමයි ඒ විඥාන తත්වයේ කිසිවක් නිරූපණය වෙන්නේ නැහැ. හිත ඇතුලේ කිසි නිරූපණයක් නැහැ. කිසි දෙයක් දර්ශන වශයෙන් චිත්‍රයක් වගේ චිත්ත රූපයක් වගේ හිත ඇතුලේ මුකුත් නිරූපණ නැහැ. හිත හරි පැහැදිලි, හරි පිරිසුදුයි. පිරිසුදු රෙදි කඩක් වගේ. චිත්‍රපටියක් නොපෙන්වන සිනමා ශාලාවක තියෙන සුදු පාට තිරේ වගේ. මොකක්වත් ඒ තිරේ පේන්නේ නැහැ. හැබැයි හොඳ ආලෝකමත්ව මේක පේනවා. හැබැයි මුකුත් නැහැ ඒකේ නිරූපණය වෙන චිත්‍ර මුකුත් නැහැ. ප්‍රතිබිම්බ මුකුත් නැහැ. දර්ශන මුකුත් නැහැ. අන්න ඒ වගේ එතනම් අපේ ඒ නාම රූප නිරුද්ධ වෙච්ච නාම රූප වල පැටලෙන්නේ නැති අවබෝධයෙන් කටයුතු කරන විද්‍යාව පහළ වෙච්ච අපේ හිත එහෙනම් ඔන්න වගේ தත්ත්වයක් තමයි කියන්නේ. ඉතින් ඒක පැහැදිලි කරනවා කේවට්ට සූත්‍රයේදී එහෙම විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. යත්තාපෝච පටවි තේජෝ වායෝ නගාදති. යත්ත නාමං යත්ත දීගංච රස්සංච අනුන්තුලං සුභාසු සුභං යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විනා විඥානංච නිරෝධේන එත්තේ තං උපරුජ්ජති මේ විදිහට දේශනා කරන ඊටාම ගැඹුරින් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං ඒ தත්ත්වය තුළදී විඥානයේ අනිදස්සන මට්ටමකටපත් වෙනවා ඒ කියන්නේ කිසිවක් නිරූපණය වෙන්නේ හිතේ කිසි නිරූපණ හිතේ කිසිම දර්ශන චිත්ත රූප සංඥා නිමිති ඒ මොකක්වත් නැහැ හිතේ පිරිසුදු බව හොඳට රැකිලා තියෙනවා අනන්තං එතකොට අරමුණක් නැති නිසාම අනන්තය දක්වා විහිදිච්ච හිතක් පැතිරිච්ච හිතක් කොටු වෙච්ච හිතක් නෙමෙයි ප්‍රමාණීකරණය වෙච්ච හිතක් නෙමෙයි කොටු වෙච්ච පටු වෙච්ච සීමිත මට්ටමකටපත් වෙච්ච හිතක් නෙමෙයි හොඳට හාත්පස පැතිරිච්ච හිතක් සබ්බතෝ පබං එතකොට මේ හිතේ හොඳට මෙන්න මේ ප්‍රභාව තියෙනවා ප්‍රඥා ප්‍රභාව. ප්‍රඥාවෙන් ඇති කරගත්ත ප්‍රභාව දැන් මේ හිත තුළ හොඳට ක්‍රියාත්මකයි. ඒ නිසා යාව පැටලවිලි නෑ මොකක්වත්. ඒ ප්‍රභාව ක්‍රියාත්මක වෙන නිසා සංස්කරණ නතර වෙලා. ප්‍රඥා ප්‍රභාව දැන් මේ හිතේ හොඳට ක්‍රියාත්මකයි. යත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති එතකොට මේ හිතේ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ එහෙමත් නැත්නම් අපි කියන මේ භෞතික ලෝකයේ තියෙන විවිධ අපි කියන වස්තු දැන් මේ හිතේ බැහැගන්නේ මේ හිතේ නිරූපණය වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලට ප්‍රතිෂ්ඨාවක් දැන් මේ හිතේ නැහැ. අපි මේ දන්න ගෙවල් දොරවල් යාන වාහන අමුදරුවන් භෞතික ස්ථාන වස්තු මේ මොකක්වත් දැන් මේ හිතේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. ඒකක්වත් මේ හිත ඇසුලේ හිත ඇතුලේ පළපදියම් වෙන්නේ දීඝං රස්සං සුභා සුභං මේ දීඝ රස්ස සුභ අසුභ ඉතින් මේවා ඇවිල්ලා ද්වයතාවය දැන් අපි සාමාන්‍යයෙන් මේ ලෝකේ පරිහරණය කරද්දී විවිධ වශයෙන් සම්මුති අපි ආරෝපණය කරනවා මේක දිගයි මේක කොටයි මේක සුදුයි මේක කළුයි මේක හොඳයි මේක නරකයි මේක ළඟයි මේක දුරයි එතකොට මේ ද්වයතාවයක් මුල් කරගෙන තමයි අපි කල්පනා කරන්නේ හිතන්නේ සම්මුති විදිහට ප්‍රඥප්ති විදිහට සංකල්ප විදිහට අපි මේ දේවල් වලට නම් දීලා තිනවා ලේබල් අලවලා තිනවා හොඳයි නරකයි කියා ගන්නවා දිගයි කොටයි කියා ගන්නවා මනිනවා සංසන්දනය කරනවා මේ සංකල්ප ලෝකයේ තුල අපි මේ වගේ ගොඩාක් ව්‍යාකූලත්වයක් තනාගෙන තිනවා එතකොට දැන් මේ හිතේ ඒ බඳු ද්වයතාවයක් ක්‍රියාත්මක වෙන්නේ දිග කොට වශයෙන් හොඳ නරක වශයෙන් සුදු කළු වශයෙන් ළඟ දුර වශයෙන් තර මේ සංකල්පමය රටාවෙන් සංකල්පමය රාමුවෙන් දැන් නිදහස් වෙච්ච හිතක්. දීගං රස්සං සුභාසුභං යත්ත නාමංච රූපංච අසේසං උපරොජ්ජති. නාම රූපේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා. හිත තුළ ගැට ගැහිම් මොකක්වත් නැහැ. හිතේ මායාකාරී දැලක් ක්‍රියාත්මක වෙන්නේ හිතේ පැහැදිලි බව රැකිලා තියෙනවා. හිත අවබෝධයෙන් කටයුතු කරනවා. පැහැදිලි බව රැකිලා තියෙනවා. විඥානස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. අර පැටලිච්ච විඥානය, අபிසංකත විඥානය, සකස් වන විඥානය, අවිද්‍යාව නිසා සකස් කළා නාම රූපයක පැටලිච්ච විඥානය දැන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා. එහෙම විඥානයක් ඇත්තේ නැහැ. දැන් තියෙන්නේ මොකද්ද? අර කිසිවක් නිරූපණය නොවන කොහෙවත් පිහිටාගත්තේ නැති විඥාන තත්ත්වයක් තියෙනවා. අපපතිත්ත විඥානයක්, අනිදස්සන විඥාන තත්ත්වයක්, තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඊටාම වටිනා ඊටාම ගැඹුරු කාරණාවක් මෙම සූත්‍රය තුලදී සාරිපුත මහරතන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒතර යම්ස කෙනෙක් හොඳට පරිසම්පාදය අවබෝධ කරගෙන ඒක ප්‍රායෝගිකව Taman තුල මේ වටහාගෙන කටයුතු කරන්න කරන්න එහෙනම් මේ පටලැවිලි හිතේ අඩු වෙන්න ඕනේ. ඒ වගේම දුක අඩු වෙන්න ඕනේ. හිතේ ප්‍රපංච අඩු වෙන්න ඕනේ. විතර්ක අඩු වෙන්න ඕනේ. හිත ඇතුලේ නුවණ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නුවණ ක්‍රියාත්මක වීම හරහා හිත සංසුන් වෙන්න ඕනේ. හිත තැම්පත් වෙන්න ඕනේ. නිශ්ශබ්ද වෙන්න ඕනේ. ඒ වගේමයි නිශ්ශබ්දතාවය තුළ ඒ සංසුන් බව තුළ ඒ නිවීම තුළ බොහොම සැනසille වාසය කරන්න පුළුවන් බවක් ඇති වෙන්න ඕනේ. එබනම් පින්වත්නි අපි උත්සාහවන්ත වෙමු. මෙන්න මේ බඳු නිවීමක්, මෙන්න මේ බඳු සැනසීමක් මේ පටිසමුපාදයේ වැනි ධර්ම හොඳින් තේරුම් අරගෙන විපස්සනාවක් වඩලා අපි තුල පහල කරගන්න ඒ අනුව කටයුතු කරගන්න. ඒබඳු දෙයක් මෙලවදීම සාක්ෂාත් කරගන්න. එස්නහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.